Thank you. ගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. for the INRAT. But I thought we should not be creating repulsion or attraction. No, I mean that's a very good answer. And before that we have to go into the question. Why we are asking people to see the world as a good thing? Why we are asking people to see the look as a bad thing? Buddha is asking see the world as the world. Not as a good, not as a bad. But the answer is, there is a whole Avrihanta Vikurvanya, there's a kind of uh, ability, endowment in the Arahant, that is, whenever he sees repulsive thing, if he wish, he can see it as repulsive, or it as, you can see it as uh, attractive, or economist. He is independent of the object. Even the object is conventional repulsive, he can get the norm, the perception, it is good, it is bad, or neutral. If we see attractivity, still he can see it as repulsive, attractive or neutral. That is the ability of Arahant because he is independent of the what it is shows. What he gets is under his control. Putujjan means when the repulsive happens, definitely he only sees the repulsive. If someone sees it has a kind of element of beauty, he will argue and fight. He never sees the equanimity. And if he see a beautiful thing, he can't see it is ugliness. Because his mind is in a rut with the perception. He can't see its equanimity. So that is why Putujana is a slave. His things are decided by external views, external sense, uh, sense impeachment. But Arahant knowing that, he never arrive at a decision, repulsive is repulsive. He is observing again and again to see things as they are and we remove the veil of the perception. This is the difference between Arahat and the uh, Putujana. When you are practicing also, you develop this scope. Sometimes, while you are calmly meditating, silence is very good, conducive. And sounds appear distraction. But after a while, when you are developing the mindfulness, even the sound appears; it is not distracting you, it is not uh, disturbing you. Then you feel the sound is the only thing putting me into the acid test and say my mindfulness is good now. Therefore at that time you see sound as a good thing. Testing you. And he will make a vow how it be if I am exposed to higher sound. I'll be looking for again and when the higher sound comes, still the mindfulness keep intact. Mindfulness is still for feelings, The sound is the only one is putting me up and up. So like this our approach to the sound at the beginning, totally negative. While you are going on practicing, sometimes negative, sometimes positive. But you go beyond that, it is no negative, no positive, it is sound. The Zen master says, before the enlightenment, mountain is the mountain. While enlightenment, mountain is no more the mountain. After the enlightenment, mountain is the mountain. He is independent of the so we are developing the scope, even if you are going to show me something, I must not accept by the face value. So observe again and again. What you show may be negative one. So if I keep on observing, I may find other options and I can find the object of meditation out of that and be enlighten. So, put it in the samatha There's a one book, it was very famous in America here. It is teaching Metta Bhavana, it is not meant for Metta Bhavana, but we can use it. That book is called as Pollyanna, written by Lino Carter, Lino Porter. There's a one girl called Pollyanna is teaching you a lesson, a game. It says, whatever, you must try to find a reason to be glad under any circumstances. That is the game. Circumstances is completely free of your judgment. So what you do is you think this circumstance is good, this is bad, the Pollyanna is teaching you, you must try to find a reason to be glad under any circumstance. Presently I am reading a book. <clears throat> you must be happy no matter what. Carlson is writing. You must be happy no matter what. How do you derive the happiness? You are not just go by the face value. You see through it, in your seeing through you can be auspicious, unauspicious, or neutral. If you are rushing to a decision, you will caught up with the first decision and you will be succumb to the situation. So they say, therefore Buddha is giving a very revolutionary, very, uh, how do you call this, uh, sportsmanship-like. Many, many options for the same thing. That is why vipassana, same thing you have to observe again and again, again and again, then දෙවියන් රකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා උදාගති. කුකුලාගේ කර සාමාන්‍ය කර්මනේ සතු පාටයි. බලබල ඉන්නකොට මොකද වෙන්නේ? සුදු පාටයි. කොටින්ම බැලලට ඉස්සලම උන මහත්තයා බැලලට පස්සේ උන මහත්තයා ගියා බලන්න. කොහොමද වෙන්නේ කියලා ඒක ලෝක ප්‍රතිදත්තියක් විභෝධ මරේකෙන් දාස්ත මරේකී ඉතින් නව කතාව වලට ඊස්තිරි පාත්‍රයට යන්න බැඳින්න ඉස්සලා ගෑනේ වෙන්දට පස්සේ කැලේ කිව්වොත් එහෙම කියාවි මේ ලෝකේ නැති වූ ඉදිරියට ගන්න හදනවා දුෂ්පත් පැත්ත වෙන්න හදනවා මම දවසක් කපේ රස්සාව කරගෙන යනකොට මං කිව්වා මම බඳින්නේ නැහැ කියලා. ඒක මං කරපු කැටම වැඩක්. ඔබ කියපු එක. එතකොට හිතේ අපේ ස්ථාපකගේ රචන ඩිග්‍රියක් අත ලේදි කෙනෙක් බැලුවා මගේ දිහා මෙහෙම බලයි මිස්ටර් එහෙම කියන්නේ මම ගොනේ මට මේ ඔප්ෂන් එක තියාගෙන ඉන්න ඕනේ මට මොන දෙයක් කරගන්න. හැම පැත්තෙම වුණා මොකක් හරි ඩිස්කරේජ්මන්ට් එකක් හරි මැරේජ් ලයිෆ් එකේ ඩිසපොයින්ට්මන්ට් එකක් හරි වීක් පොයින්ට් එකක් හරි ලකන. මොකද ඒතර යහපත් හිතියා මිනිස්සෙක් සීනියර් සුපර්වයිසර් හැමදාම බොනවා. දරුවෝ නෑ ගෙදර එකම ෆයිට්. අපි ෆාමකට කරකු ගේන්න දෙන්නේ නෑ මිනිහ එළියට ගිහිල්ලා බේරෙනවා. ඉතින් අර ඔයා යාව දැකලාද මේ බඳින්න නැතිනේ කියන්නේ මම කන්නේ නෑ මට ප්‍රශ්න නෑ කියලා. හරියටම චැලෙන්ජ් එකක් වුණා ඒ ලේඩිට බඳින්න නෑ කියලා ගත්ත තියෙනවා. උටි ඒගොල්ලෝ හිතන්නේ ඒ ජීවිතේ දිහා කතාවේ දිහා හරියට සුන්දර පැත්තෙන් දැකිය යුතුමයි. වැටපෙන මිනිස්සුත් ඒක කෙරුවේ නැත්නම් එහෙම අලිය අවුලක් වෙනවා ඉස්සරහට ළමයි නැති. මට මට උගන්නකො හම්දුරු කිව්වා මොන જાතිනවත් බඳින්න නැති වෙන්න තීන්දුව ගන්නේ නැත්තම් උඹට මේ විදිහට ඉස්සරහට මහාන වෙන්න බැහැ. පුදුම. හොඳ ගෑණියක් හම්බුණා. අනිවාර්යයෙන් ඉල්ලන්න වෙනෝනේ අනේ මං ගියාර කමක් නැද්ද කියලා. හරියන්නේ ඉඳී තියෙන. මට හැබැයි මට ගෑණියක් හම්බුණා මං කරනවා ඒක. මොකද මන්ට ඕන කෙනෙක් දපෙන් දැනගන්න. ඒක ගැන බලන්න දෙන්නේ. ඔය තුනක් වෙන සයිකොලොජි ගන්න. දැන් මම ෆීට් කට් එකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕන දෙයක් දිහා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් කියන මුල බලන්න, මැද බලන්න, අග බලන්න. මුල දර්ශනේ කවදාකවත් මැදට නෑ. මැද දර්ශනේ කවදාකවත් අගට නෑ. ඒ නිසා කීයක මුල දකින්න දෙ නෙවෙයි මැදට අගට යනකොට. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස් අඤ්ඤ තත්තම් පඤ්ඤායති අපි ඔය දකින්න දෙ පෙරලීමයි කියන්නේ. කවදාකවත් එක දෙයක් දෙසරයක් නෑ. ආස්වාසේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න. ඔසවනකොට ඔසවනවා බලන්න, යවනවා බලන්න, තබනවා බලන්න. එතකොට පියවරක් නැහැ උත. ඕනම දෙයක මුලමදාක බලපු ගමන් ඒක සම්පූර්ණ දෘෂ්ටි කෝණය ආකල්පය. ඒකට අපි දීපු perceptions නැසෙන. අපිට වෙලා තියෙන්නේ අපි මුල දැකපු ගමන් තීන්දුවකට ලැබිලා ඒක ටික බලන්නේ. කේන්තියක් එනකොටම කේන්ති නැති කරන්න ගන්නවා. කේන්ති මැද බලන්නේ අග බලන්නේ. රාගයක් එනකොටම ඒක හරිනෑ කියලා මකන්න හදනවා. ඇත්ත තමයි සීලේ නැත්තම් සමාධිය නැත්තම් අමාරුයි. මොකද සීල සමාධිය කියලා ප්‍රඥාවට කියනවා පුදු ජනක කියන්නේ රාගය දෙනකොට බලන්න, පවතිනකොට බලන්න, යනකොට බලන්න. ඒකෙදි ফুল ආම් වෙලා ඉන්න ফুল ආරක්ෂාවක් තියෙනවා. නමුත් එතෙන්ට යනකම් ප්‍රශ්න ඉවරයි. ඒක නිසා ඕනම දෙයක there's a reason to be glad under any circumstance. You can be happy no matter what. ඒෂා බුදුරජාණන් වහන්සේගේ අවසාන ප්‍රතිපලයේ සර්ව සුභවාදී. බැලු බැලමට පේන දේ නම් අනිත්‍ය තමයි. දුක තමයි. අධ්‍යාපත ගියාට පස්සේ in alienable unalloyed. ඒ තරම්ම සපක් මේකේ. ගරු ස්වාමීන් වහන්සේ රත්නමිත සූත්‍රයේ කොටසේ කියලා වගේ තියෙන මක් ගන්නෑ. මඳ හරියට පසුව ඔබ වහන්සේ විසින් සමතේ පසනා යෝගියා තම ශරීරයේ ඇතිව නැතිව යන සීක්‍ර වූ සියුම් වූ චලන දැකීම භංග ඥාන ලෙස හඳුන්වන්නේ. මේ කල්දොටක් පැහැදිලි කර දෙන්නෙම ඉලා සිටිමි. මෙතන සිදු වෙන්නේ අර ඝන විනි භෝගේ කියන සමූහය ලියලා බලන එකයි. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පුමාගතාවර කියනවා නම් කූර්මිකයා කරන ඉලපතක් ගන්නකොහම ඒ ඉලපතින් අපිට අතු ගන්න පුළුවන්. කුච්චි ගන්න. නම් එක කූරක් අරගත්තොත් කවදාකවත් ඉලපති කුච්චි කරලා දෙන්නේ. එක කූරකින් දහස්වර කරලා ඉලපතින් ගන්න වැඩේ ගන්න බෑ. ඒ නිසා ඉලපත හදන්න ගන්න එක කූරක ගුණයක් කට්ටිය එකතු කරලා හදන ඉලපතක් කියන එකේ සම්පූර්ණ කෘත්‍ය දෙකක් තියෙනවා. පුංචි පුංචි කොටස් වල සම් ටෝටල් එක නෙවෙයි එකතු කියන්නේ ඊට වඩා මොකක්ද එකතු වෙන්නේ. ඒක තමයි අපි concept කියලා කියන්නේ. ඒක තමයි අපි සම්මුතිය කියලා කියන්නේ. convince කන්වෙන් කන්වෙන්ෂන් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පටන් ගන්න තැන තියෙන කන්වෙන්ෂන් එක මේ ශාරීරිය. ඒක කිඩියක් වශයෙන් ගත්තාම මේ අපිරිවි. මෙයා ගෑනු. මෙයා පැවිද්දෙක්. මෙයා කැනේඩියන්. මෙයා ඇමරිකන් ඕන තරම් තියෙනවා. නමුත් බුදුරජාණන් කියනවා ඔක දෙතිස් කොටසක් ගත්තාම කේස්ලම් නියතක් කියලා ගත්තාම කාගේ කෙස් ගත්තත් අර පුද්ගලිකයේ තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට කෙස්වල තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා කාගේත් කෙස්වල සමානකමක් තියෙනවා ලොම් වල, නියවල, දත් වල 32 කරගත්තට පස්සේ පෞද්ගලිකත්වයේ වෙනුවට ඒ වගේ තියෙන ධාතු ස්වභාවය පේනවා. ඊට පස්සේ එක එක කොටස කෙස්වල තියෙන පාටවි. සෙන් වල තියෙන ආපෝ කියලා ගත්තා. පාටවි ආපෝ දීදී ඇඟ ඇතුලේ තිබ්බත් එළිය තිබ්බත් ඒ වගේ ධාතු ගුණයක දරනවා. නිසා මිනිස්සේ කරගනවා දෙතිස් කොටස වල ගන්නවා දෙතිස් කොටස මේ ධාතු වශයෙන් කරලා බලනකොට ඒ ධාතු වල පණක් හෝ ආත්මයක් හෝ ඇතුළත පිටත මොකක්වත් නැහැ. හතියකන පැතිරිච්ච ධාතු කොටසක් තියෙන එක දකින්නකොට අර මෙතෙක් මවාන හිටපු මම කියන සංකල්පේ ආත්මය කියන සංකල්පේ ස්ත්‍රී පුරුෂය සුභය අසුභය ඥානය පිළිමේ අගල්කෙන් අනම්මන කියනකට හිතින් තරකට කියනවා. කඩාන යන්නේ යන්නේ හිතින් තරකට. ඒකට ඒ වීදුරුවේකට ගලක් ඇහුවොත් කැඩෙන්න පටන් අර ගන්නවා ඒක. කොන්සෙප්චුවලි කැඩෙනවා. ඒකෙමුත් කරන්නේ විභජ්‍යවාදී කඩ කඩ කඩ කඩ බලන්නේ. බලන ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ එනර්ජි ටිකක් විතරයි. ශක්තිය විතරයි ඉතුරු වෙන්නේ. පඨවි කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ආපෝ කියලා කියන්නේ ශක්ති විශේෂයක්. තේජෝ කියලා කියන්නේ ශක්ති, වායෝ කියන්නේ ශක්ති. මේ ශක්ති සහ පාටිකල්ස් අංශු කියන දෙක අතර විතර වෙනසක් තියෙනවා. ශක්ති පිටුනාට පස්සේ මේ අංශු හැදෙනවා. අංශුවක් හැදිච්ච ගමන් හැඩයක් ආකාරයක් සහ ගුරුත්ව මේ බරක් තියෙනවා. ශක්තිය හැඩයක් නේ ආකාරයක් නේ බරක් නැහැ. කොතනද ශක්තිය? වස්තු බාටපත් වෙන කොතනද වස්තු? ශක්ති බාටපත් වෙන කියන එකට අපිට කිසියම් කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිහිල්ලා හිර වෙලා කියන තැන අණුව ගත්තා, පරමාණුව ගත්තා, නියස්තියයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් කරා ඒවත් කඩ කඩ බැලුවා ක්වැක් වලට ගියා ක්වැක් එක කරලා බලද්දී පස්සේ එනර්ජි විතරයි කියන්නේ එනර්ජි ගියාට පස්සේ පින් පොයින්ට් කරන්න බෑ තැනක් නැහැ හැඩයක් නැහැ ගුරුත්වාකර්ෂණයක් නැහැ එතකොට මේ එනර්ජි ඕන දෙයකට හැඩයකට වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා දැන් තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ස්ටේට්මන්ට් එකක් එනර්ජි වේව් එක ෂ්‍රෝඩින්ජර් වේව් කියලා කියන්නේ unless otherwise it is hit with the consciousness, it will be ever waves. Whenever it contact with the consciousness, it become a particle. So අපි බැලුවේ නැත්නම් ඒක එනේ තියෙනවා. බැලුවට පස්සේ ඒක පාටිකල් එකක් බවට පත් වෙනවා. කහපාට නිල් පාට රස පාට රූප ශබ්ද ගන්ධ රස දෙකම වෙනස්. ඉස්තර ඔබ කියනකොට කිව්ව බුදුහාමුදුරුව මිස්ටික්ස් කතා කරනවා. දැන් ක්වොන්ටම් ෆිසික්ස් කාර්යයන් කියනවා. බැලුවේ නැත්නම් එතන මොකුත් නෑ බලපු නිසායි පෙනුනේ කියලා. ඉස්සර දුන්නේ තිබුණ නිසායි බැලුවේ කියලා කියන්නේ. දැන් කියනවා බලන නිසායි පේන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ ඔය භෞතික විද්‍යාවට බැරුව යනවා ඉස්සරහට විස්තර කරන්න. ඒකට ආයි බුදුහාමුදුරන්ගේ කැරිය අරගන්න වෙනවා. කොහොමද මේ ශක්ති වස්තුවකටපත් වෙන්නේ? වස්තුවකටපත් වෙච්ච ගමන් ඒකට හැඩයක් ආකාරයක් බරක් යනවා. ශක්ති බවටපත් වෙච්චාම නෑ. මේකෙදී කියන විදිහට ශරීරය දිහා බලන බලන යනකොට ඉත සියුම් වූ ශීඝ්‍ර වූ චලන දකින්න හම්බ වෙනවා. ඕකදිගේ ගියත් එච්චරයි. කායන වසනාදිගේ ගියත්, සද්දයත්දිගේ ගියත්, ආලෝකයේදිගේ ගියත් අන්තිම ඉතුරු වෙනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බලන්න බැරි තරම් Tamange ශක්ති ටික දක්වම ගෙනියන්න පුළුවන්. ඒ ශක්තිය එතකොට ඇතුළත පිටිද සීමාවක් නැහැ. මේ මගේ ශක්ති මේ පිට ශක්ති කියලා නෑ. වායු ධාතු වායු ධාතු. අනන්ත දුර්ජන්තාන්සේ පාවල කුමාරට කිව්වේ අජ්ජත් පටවි ධාතු පටවි බාහිර පටවි ධාතු පටවි ධාතු හේවේසා. රාහුලයේ කුඹේ ඇතුලේ තියෙන පටවි ධාතු මේ තියෙන බාහිර පටවි ධාතු දෙකම මුදු පටවි ධාතු පමණයි. ඔය කියන්නේ ඇතුළත තේජෝ ධාතු මේ තියෙන බාහිර තේජෝ ධාතු දෙකම බාහිර තේජෝ ධාතු පමණයි. එතකොට මේක රකින්න ඕන එක මගේ කියාගන්න ගැතිය වෙනුවට ධාතු ගුණ වලට ඉද දුන්න ගමන් අර බර හැදෙනවා. නමුත් ඒක අපිට පේන්නේ මේක කරලා අරගෙන ගිය අපේ අර ආත්ම සංඥාව කියන ගෙට වීදුරුකෙට කලක් ගැහුවා. කැඩි බිඳී යමක් තමයි තියෙන්නේ. ඒක නිසා ඒක මේ තිබුණු ඝන විනිභෝගය ඝනේ බිඳී යාම වශයෙන් තමයි පේන්නේ. උදාහරණයක් වශයෙන් ඔය ආචාන් චාතුමත් කියනවා. වීදුරු භාණ්ඩයක් මේෂක් උඩ තියෙනකොට අපි ඒක වීදුරුවා ගුරුලේත්ව කරම්මනන් නම්මනන් කියනවා. බැරි වෙලාවේ අත වැටිලා ඔක වැටුණාට පස්සේ කුඩු කුඩු ගියාට පස්සේ ඒකට අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඉවරයි. නමුත් යම් කිසි කෙනෙක් මේක මගේ අම්මා දීපු දේ, තාත්තා දීපු දේ කියලා බුදලේ කරගෙන හිටියනම් අරක වැටුණාට පස්සේ විශාල දුකක් ඇති වෙනවා. නමුත් ඒක බිඳෙන්න ඉස්සෙල්ලා විශ්මේෂුල තියෙදි බිඳෙන ගතිය ඒක තියෙන බව දන්නවනම් විතර කියන්නේ බිඳෙන දේවල් කියලා ගන්නව බිඳුනා කියලා ඔච්චර සමය ඉස්සරහට පටන් ගන්න දෙයක් නැහැ. ගමේදී වෙන කතාවක් තියෙනවා. ගමේ කොල්ලෝ කෙල්ල හන්දාවට ගිහලා වතු කලේ එනකොට කෙල්ල සාහකවට කතා කරන්න ඕනේ කියලා නංගි වතුට්ටිය දීපන්කු කියලා. ඒ සාමාන්‍ය ගමේ කතාවක් කියන වතු ඉල්ලවට පස්සේ බෑ කියන්නේ. හැබැයි කෙල්ල දන්නව කොල්ලා ඉන්නේ මොකක්ද කියලා. ඉතින් උකුලේ තියෙදිම කලේ නමල වතුර දෙනවා. දෙක තුන ඉල්ලනකොට ගස්සගෙන යනවා. ඒකට කොල්ලා කියනවලු මැණිකේ වා මැටි කල කැඩෙන්න පුළුවන් කියලා නිකන් හින්ට ගත්තා. ඇටිකට කියන කොහොමලා කැඩෙනවා. බත් නාකි වෙන්න පුළුවන්. ওই වගේ තමයි ගැස්සිලි ඔක්කොම. අන්නේගේ දන්නවනම් කැඩෙන දේවල් කියලා ඔකේ ඔකේ මහා දෙයක් නැහැ. බුදු දනන්ති කියනවා මේ අපි ළඟ මේ ඝන වශයෙන් පවතින මේ ආත්ම සංඥාව. සක්කාය දිට්ඨිය මේක අර වීදුරක් හැදුවා වගේ, ඉලපතක් වැන්දා වගේ ඇග්ලොමරේෂන් එකක්. ස්කන්ධයක් කලක් කලක් ගණවලා බැලුවොත් මොනවාක්වත් ඔකේ ගන්න බැහැ. ඒ නිසා බුදුජානනාංශය පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ කයට කිසි කෙනෙක් අත තිබෙන්නේ නැහැ මේක දේව නිර්මාණයක් කියලා. බවුනේ තාමත් කැමති නැහැ. මේක කපනවට, අත්දන් දෙනවට, කැරිදන් දෙනවට කිසිම ආගමක් කැමති නැහැ. සරුවඥාන්සේ පුතුනේ ශස්ත්‍රීය කුලේ කඩුව අතේ තියන ආවේ කැපුවා. කපල කියව බලලා කවල බලපන් කොයි එකකට කපුවත් ඇතුලේ තියෙන මෙච්චරයි. අදෝ ඉන්න කාය විච්ඡේදකාර වෙන්නේ ඉස්සලා අවුරුදු 2500 විතර බුදුන්සේ දෙතිස් කුණක පෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මොකක්වත් නැහැ. ඒකට තමයි කපල බලන්න කවදාකවත් අර සුන්දරත්වය නැහැ. වෙන් කළ බලන්න. ඔක තවත් ධාතු වලට දාලා බලන්න. අන්තිමට එනර්ජි බවට පත් වුණාට පස්සේ කොයි කෙනාගේ තියෙන එකම. මේ එනර්ජි වල සුභාසුභ නැහැ. කෙලසිච්ච නිකලසිච්ච ගතියක් නැහැ ස්වභාවය. ගොනු වුණාට පස්සේ තමයි අපි ඔකට ස්ත්‍රීත්වයේ පෞරුෂත්වයේ රට ආගම් ජාති පටලවා ගත්තට පස්සේ අපි සිංහල බෞද්ධයෝ කියනවා. දෙමළ කල්ලතුණි කියනවා. ඉතින් ගන්නවා. උගේ යට තියෙන එනර්ජි වල කිසිම මොකක් ඒක නිසා භාවනාවෙන් මෙතෙන්ට ගිය කෙනෙකුට ඒක හරි ලස්සනට කියනවා මෙන්න මෙහෙම. දැන් මේ දවස්වල කරන රිසර්ච් near death experience කියලා. මරණ මොහොතේ අත්දැකීම් කියලා අර මොනවාද එන්ජින් වල රෙස්ට් එක ආවට පස්සේ අතෝ පණිනවනේ මැරිලා පණින කතාවක් තියෙනවා. ආටක නතර වෙලා ආය පණිය. ආවට පස්සේ ඒගොල්ලෝ වෙච්ච දේ කියනවා. 140ක් කන්සිස්ටන්ට්. මොකද ඒක පාට තද හිරවිල්ලකට තද වේවි ගිහිල්ලා අන්තිමට ආලෝකයක් තුලින් ගියාට පස්සේ සම්පූර්ණ ෆ්‍රික්ෂන්ලස් වර්ල්ඩ් එකට යනවා. ඒක ආපහු එන්නේ හිතෙන්න තරම් සුබයක්. නමුත් දොස්තර මන්ට දක්වමු කායෙත් ඇදලා අර හිර කුඩුවටම දානවා. ඒක කෙරුවට පස්සේ මේගොල්ලෝ දැන් ඒව තොරතුරු එකතු කරලා තිනවා 116ක් ප්‍රූ කරලා තිනවා. එහෙම ගිහිල්ලා ආපු කෙනා කවදාකවත් භාවනා කරලා ලබන්න බැරි උත්තුම සීක්‍ර සාන්ත භාවයකට යනවා. බොහොම ආලෝකවත් සාන්ත භාවයකට. හැබැයි බෞද්ධයෝ නෙමෙයි. ඒකේ ආගමක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ මොනිටර් කරලා දෙන අවුරුදු ගාණක් අධ්‍යක්ෂකවයි ඒගොල්ලෝ ගා කැරක්ටර්ස් තුනක් ඉතුරුලා දෙනවා. එහෙම අත්දැකීමට ගිය කෙනා කවමදාකවත් ඊට පස්සේ සතෙක් මරන්නේ නැහැ. ප්‍රාණය කෙරෙහි බුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. කවදාකවත් සෙල්ෆ් කර්ස් කරන්නේ නැතිලු. මම කාලකන්‍යා කියන එක ඊට පස්සේ කියන්නේ. තුන කොච්චර වයසට ගියත් productive. ඇඩ්වාන්ස්මන්ට් ගැන හිතනවා. ඒ මොකද අර එනර්ජි දැක්කට පස්සේ තේරෙනවා මේ එනර්ජි එක වයසට යන්නේ නැහැ. එනර්ජි එක දිගේ වැඩ කරන්න ගියාම කිලෝරක් නැති අපිට ඉඩ තියෙනවා. තවත් එනර්ජි එකක් තියෙන මිනිස්සේ උසස් පහක් නැහැ. එයා මිනිස්සෙක් විතරයි. ඒකට මම රෝදරම් ජෝක් කියනකොට ලොක්කෙන් නැගිටලා ඇවිල්ලා කිව්වා අවුදර මටත් ඔය වැඩේ වුණා. මටත් උග ගියාද මම එදත් බෞද්ධයා මට දැන් කවදාකවත් සතුටුකට වෛර කරන්න බෑ. කවදාකවත් මට හිතෙන්නේ මම වෛර කියයි කියලා. කවදාකවත් මට හිතෙන්නේ මට ඉස්සරහට බණ භාවනා කරලා නිවන් දකින්න බැරිය කියලා මම ඉදිරිය බලනවා. ඒ නිසා කියලා එනර්ජි ලෙවල් එකට ගියොත් අපිට පුදුම හැකියාවල් ගොඩක් එන්න පටන් ගන්නවා. මේ මේ කයට හිර වෙන්නේ මේ සම්මතෝස හිර වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් භංගය කියලා කිව්වහම නිකන් භංග වේවා කියන වචන ටිකක් අවුත් වචනයක්. ඒ වුණාට කියන ගිය මනුස්සයා තමයි මනුස්සත්වයේ අඩියටම දැකලා දැකගන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා තුල එන්නේ මොනවද කියන්නේ? මේ හැකියාවන් ටික කාටවත් අපිට අමර දාත්‍රයක් දෙන්න බැරි දෙයක් තියෙනවා. දැන් පුළුවන් වෙලාවේ ශක්ති ප්‍රමාණය කාය සංස්කාර සමතේ කරගෙන චිත්ත සංස්කාර සමතේ කරන අඩියටම බහින්න. ඒක මේ මේ ඔය මේ මොකද පාටිකල් ෆිසික්ස් කරන ලොකු ලැබොරටරි මොකක්වත් ඕනේ. පරියන්කේ තුල කරන්න. ඒක බුදුහාමුදුරුව කරා, රහතන් වහන්සේලා කරා. පුත්තුල තියෙනවා. දැන් තමයි ඒක මේ විද්‍යාගාරවල කරලා පෙන්නකොට තමයි තේරෙන්නේ මේක විශාල සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා ඒක භංග ඥානය කියන එක භාවනා විදි කරගෙන යනකොට එනවා උංගෝධනේ බය. උංගෝධනේ එකට මේ පස්ස ගන්න. ඒකයි බුදුහාම කියන්නේ ශ්‍රද්ධාවක් කරේ ඵලයන්, සීලයක් ඇතුව ඵලයන්, මානසික සෞඛ්‍යයක් ඇතුව ඵලයන් මේකට මුණ දෙන්නේ. කටි ගරු කටි ස්වාමීන් වහන්සේ මාහට ජීවිතේ දැයෙන කලක් පටන් පෞලේ ඊටාම් ගණන් පයගෙන් නොනැවති මානසික පීඩා ලැබෙන්නේ පෞලෝකට නේ නැකින් පෞලේ නෑ කියන්නේ වෙන මොකක්ද දෙන්න හරියක් බැඳගෙන වැඩ දෙන කට්ටිය තමයි පෞලේ අය කියන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ ප්‍රතිඥති හැමදාම නෑ බෑ දෙක විතරයි ඒ තමයි නෑ මේ හේතු නිසා මට ඉතාමත් අවශ්‍යයි ධර්ම මාර්ගයේ හැවිදීමට පවා බාධායි පාණුගම් පිළිමකට මට ඉතා අවශ්‍ය නමුත් දරුවන්ගේ උතුරන් පිළිම ඇති නිසා හේද කළ නොහැකියි ඒ කර්ම බලවේග විපාක දීමක්ද. මේ වෙනස් කරග මත ධර්ම මාර්ගයේ හැසිරීමට ඉඩ ලබා ගන්න එකේදී කර්මාකර පාදා දෙන්න. මේ තනිකර මාන ප්‍රශ්නයක්. මේක තමයි මේ මාන්නේ නිසා භාවනා කරන නිසා අපි ඇති කරගන්න මාන්න වල හැකි. ඒකට gedරින්න මනසක දෝෂය තමයි කියන්නේ. මේ භාවනා කරන්නේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට පවුල් කකයි. භාවනා කරුවට පස්සේ වෙනවා මේගොල්ලෝ මාර්ග බලවේග. ඒ නිසා කරුණා කළා මතක තියාගන්න භාවනා කළා මේ වගේ ප්‍රශ්න එනවනම් ඒක ධර්ම වෙන්න බෑ. භාවනා කරනකොට ප්‍රශ්න විසඳීමයි එන්නේ තියෙන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ මේ කට්‍යත් එක්ක yaadෙන්න හැසිරෙන්න බැරි නම් common sense වත් නැහැ කියලා තමා වෙන්න මේ ප්‍රශ්න කීප එක්ක නම් මම මේ විචනය කරනකොට පිළිසක් ඉදිරියට මම ඇති වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක තනි ක්‍රම තමන්ගේ ප්‍රශ්නයක් කියලා කරන්නේ. භාවනා කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න තිබුණේ පස්සේ ආවනම් මේ මම විසින් ඇති කරපු ප්‍රශ්නයක් කියලා බාරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ මම දෙන්න එක උත්තරයක් මේකට භාවනා කරනවා කාටවත් ඇඟෙන්න කරන්න එපා ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ මගේ ජීවිතය අවුරුදු 10ක් මම මේ දෙල්ලම කරලා දිනවා ඊළඟාරියක් විදිහට අවුරුදු 26 ඉඳලා 36 වෙනකම් මුදු දක්ෂකත්වයක භාවනා කරා ඇඟෙන්නවත් තිබ්බේ නැහැ සිල් රකින්නයි ඇඟෙන්නවත් තිබ්බේ නැහැ මට පරියන්ක ඉන්න පුළුවන් කියලා ඇඟෙන්නවත් තිබ්බේ නැහැ මම යන්නේ භාවනාවට කාගෙන්ද දන්නවද කික්කුවන්ට හොඳම යාළුවන්ගෙන් පවුලයාගේ ඒ නිසා මම පැවිදි වෙන්න යන කොට ඒගොල්ලෝ දන්නේ මෙච්චර මේ පිසුනට ආගෙන හිටපු මිනිස්සයා කොහොමද පැවිදි වෙන්නේ කියලා. මට ධර්මදාහමතු පැහැදිලිවම කිව්වා මම කොච්චර හොඳ දේවල් කරත් ඇඟෙන්ද කියන්නේ. ඒකට මහන්නේ නෝ. අනිත් අනිත්‍යයට තර්ජනයක් වෙනවා. මේ ධර්ම කෙනෙක් මේ ඔක්කොම ජීවිතේ අනිත්‍ය දුක්ඛ හරවා යනවා කියලා ඒ නිසා වසංගලා කරන්නේ. ඒකෝට මේ ප්‍රශ්නේ නෑ. මේ කියන්නේ පැහැදිලිවම අනික් කට්ටියට ඇඟිල්ල තියෙනවා. ඇඟිල්ල විතරනේ රිදිලක් තියෙනවා. මෙන්න මේ ටිකට මම කියන පැහැදිලිවම කියවන කියලා සූරංගම සූත්‍රේ මම එක එකක් පෙන්නනවා. එක එකක් පෙන්වලා දෙනවා කොතනද මේක වැටෙන්නේ කොච්චර දුර මේකට වගේ කියන්න ඕනද මේ සහින්සකයි ඇත්තට කරන්න විසඳෙන්නේ තමයි කියන්නේ. ඒක මහා බල වේගයක් නෙවෙයි කොමන් සෙන්ස් නැතිනම්. මේකට හොඳ උපමාවක් මම කියන්නම් බොහොම ගැඹුරින්. මම පහුගිය දවස්වල හූස්ටන් ගිය වෙලාවේදී ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මට කිව්වා භාවනා ජීවිතය හොඳට රොකට් එකයි අදින එකක් යවන එකක් අතර සමානකමක් තියෙනවා කියන්නේ. භාවනා ජීවිතයේ හොඳට රොකට් එකක් ගිහලා වනිගේ සමාන කම්මකයක් තියෙන කියලා. රොකට් එක කනකොට රොකට් තුනක් තියෙන ප්‍රධාන වශයෙන් ලොන්චින් රොකට් එකයි වටේ කරකිනකොට ගන්න ඔබිට් එකේ රොකට් එකයි ඒක කෙලින්ම හඳට යන්න පත්තු කරන රොකට් එක කියලා රොකට් තුනක් තියෙනවා. අපිත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්ය මට්ටම් තුනක් තියෙනවා. ආරම්භ ධාතුවේ තමයි අපි මේ පෞලේ නාටිංගෙන් සහ වස්තුවෙන් අයින් වෙලා කඩාගෙන එළියට යන වෙලාව. අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ ඕක. ඒ රොකට් කතාව මම ගන්නෙ මේකයි මුළු ගමනම යන ඉන්ධන වලින් 100ට 86ක් පුච්චනවා ලොන්චින් රොකට් එකට ඒක කරන්නේ 66ක් උස්සන එක විතරයි. ගැඹුරුම ගරු ගුරුත්වාකර්ෂණය කියන තැන රොකට් එක 66ක් උස්සන ගමන 70000 ගණන් ගමන. 70000ක් උස්සන්ට ඉන්ධන වලින් 86.8 ගණක් පුච්චන. ඉතින් කොච්චර ත්‍රස්ත කරදගන්නේ කියලා. මම මේ ගැටේ ගියාට පස්සේ මම ගියා හබල් ස්කෝප් එක බලන්න 3D ෆිල්ම් එකක ඒ පෙන්නන වපුරනකොට දිනිගලු පණි නැහැ කියලා. මීටර් 300ක් ඇතර වයින් කැමරාකාරයෝ කාඩක්වත් දෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම මොනිටර් කරනවා. ඒ වගේ තමයි අපි කිරිකේ නික්මනකොට පයින් ගිනි දැල්ලා. කිට්ටු කරන්න බෑ කාටවත්. ඒ තරම් අපි මේ ඉන්නේ තද ගුරුත්වාකර්ෂණයක. ඊට පස්සේ ඔබිට් එකට ගියාට පස්සේ පැයකට හැතුණු 25000ක වේගෙ නැත්නම් තප්පරයකට හැම 6 ගත්තට පස්සේ ආයෙ ඉඳනවනේ. මොකද ගුරුත්වාකර්ෂණයෙන් ඈත් වෙලා තියෙන 76ක් හැදී උහි කැරක් කරගෙන තියෙනවා. පොඩි රොකට් එකයි වුණ කරන්නේ. ඊට පස්සේ එතනින්ලා හඳපැත්තට හරවගත්තට පස්සේ හැප්පෙන්නේ මොකක්වත්. පොඩ්ඩක් හරවලා තිබ්බටම හොයන්නේ. භාවනා ජීවිතේ අමාරුම තැන තමයි ලොන්චින් රොකට්. මේකෙන් යන්තම් මේ මේ තියෙන gati පුරුදු වලින් මේ තියෙන මේ උමනාපකම් වලින් පොඩ්ඩක් වෙනස් වෙන එක පුදුම ඉන්ධන ප්‍රමාණයක් දානවා. ඒක ඉතාමත් ප්‍රවේශමෙන් වෙන්න ඕන. නැතිවොත් ඒ අසමස්ල මැරෙනවා. ෂොක් එකට. ඒකත් මේ ලස්සන කතාවක්. ලස්සන කතාවක් මොකද්ද? හන්දට ගිහිල්ලා ආපහු එනකොට මේක මේ නැවත වායු කුලයට ඇතුල් වෙනකොට තියෙන ප්‍රිසිෂන් එක. කෙලින්ම આવොත් වැඩිල පොපුරලා නැහැ. මොකද වායු කුලයේ අපේ ඇතුලේ විශාල ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. හරහාට ගියොත් පැන පැන පැන පැන යන වායු වලට ඇතුල් වෙන්න බැරි වෙනවා. හරියට අන්තක 6ට 5.4යි 6ට යන්න ඕනේ. ඒ ඇන්ගල් එකට ගියොත් විතරයි ගිය තැනට ආපහු එන්න පුළුවන්. නැති වුණොත් ඔක ටික ඔක ගිනි ගන්නවා 4.6 5.6ට ආවත් පිට කට ගිනි ගන්නවා. නමුත් පරිසුත් කියන ඒ නිසා අපි මේ භාවනා කර කර ඉඳලා භාවනා නොකරන පිරිසක් ළඟට යනකොට ඔන්න ඉම්පැක්ට් එක එනවා අපිට. ඒක ඊටාම ප්‍රවේශමෙන් කරන්න කවදාකවත් දඩස්කල දාන්න එපා පොකුරන. නොදායිතු තදුවසින් ධර්ම ධර්මයේ අපිට යට දීගන්න බැහැ. අපි සම්පූර්ණ වෙන ලෝකෙක ඉන්නවා. ඒතර කොමියුනිකේෂන් එක. ඒ නිසා අපව එනකොට හරියට අංකක 5.4යි අන්තිම 100%ට කැලිබ්‍රේට් වෙන්න ඕනේ අපව වෙන ගමන. ඇවිල්ලා කරකිලා කරකිලා කරකිලා කරකිලා කරකිලා තමයි වායු ගෝලය ඇතුළට ගිහලා ඇට්ලන්ටික් සාගරයට වැටෙන්නේ. ඒ නිසා මේවා විහිළු නෙමෙයි. බුදුජානක වහන්සේට ඉස්සල්ලාම යමක මහ ප්‍රාත්‍ය හරි ප්‍රාත්‍ය හරි පාණ්ඩුනේ මොකද නෑදෑයින් ළඟට කී දවසේ. එක එක ගණන් ගත්තේ නෑනේ බුදුමයි. අලකින් දෙකට. විහිළු නෙමෙයි. පස්සකමානු කොච්චර ප්‍රතික්ෂේප කරා. බ්‍රෑන්ඩ් නිව් බුදුහාමුදුරුවෝ රසගමන ඔය ඉන්නේ අපේ මුදව් ලබා ගන්න. ඔය දැන් පහල බුදුහාමට මොන තරම් චිත්තයක් ඉල්ලම් කරන්න උනාද මේගොල්ලෝ මගේ පණිවිඩ කපන් කියන්නේ. ඊට පස්සේ අපච්චි සුද්ධෝදන රජු පණිවිඩ 10ක් කැරියා. වරින් වරින් වරින් වරින් කැඳ වේලක් දුන්නද කිය දවසේ. දැහැටි දණ්ඩක් දුන්නා. උදේ පාන්දර නැගිටලා බලනකොට සංශේ 12000 පිරිස කිසිම ආරාධනාවක් නැහැ උදේට බ්‍රෙක්ෆාස්ට් එකට. මොනව කරන්නේ? බුදුන් කල්පනා කර බලවලු පෙර බුදුරු මොකද කරේ? උන්වහන්සේලාගේ පාත්‍රයන් ගියන් ගිය ගණින් ගාමියා. පාත්‍රය ගත්තට කියලා. දොළොස් දාම යනකොටයි වසුදරාවට පදුනේ. අන්න බලන්න රාජකුමාරේ හිඟා කන අපච්චිට ගිහිල්ලා කිව්වේ මාමණ්ඩියට අන්න වැඩේ කරලා මොකද අන්න මහා මූණේ ගලි ගන්න වැඩක් නේ කරන්නේ මේ මාළිගාවේ ඉස්සරහා මේ සක්විත රජුගෙන් දෙන හිඟා කන සුදුසු රජු සිව් උඩ අලුව නැතුව ගිය කියලා පොතේ තියෙනවා අදින මොකක්ද මේ කරන වැඩවල මේ අපි මේ ආර්ය වංශය පවත්වනවා. මේ වංශය පවත්වනවා. ඒක අවුල මේ මොන වංශයද අපි මහා සම්මත රාජවංශනේ. එමේ හෝ මෙහෙම හිඟමන මහරජය ඒ ඔබේ මහා සම්මත රාජවංශي අපි පවත්න්නේ ආර්ය වංශය. ආර්ය වංශ උස්සස්ස දාන තමයි පින්නපාතේ. ඊට පස්සේ සාක්‍යයෙන් එකතු වුණාට පස්සේ ඒ සාක්‍ය එක්කෙනෙක් වැඩිමාල් ඔක්කොම පැත්තට ගියා. වටින්න වෙයි. බාලියට විතර නරගවසි බුදුරජාණන්සේ යමක මහා ප්‍රාත්‍යාරි සිද්ධ වුණා කරන්න වුණා. නැදයින් හේතු ගන්නත් තමයි නිවන් දක්ලා කියන්නේ. එනිසා අපි නැදයිත් එක වැඩ කරනකොට සේරම යමක මහා ප්‍රාත්‍යාරි කරන්න වෙනවා. නැත්නම් කවදාකෝ ගණනන්නේ යේසුස් වහන්සේ කියලා කියනවා කිසිම සාන්තෝරේ ගමේදී බබලන්නේ නැහැ. ඕක ගංගෙට කටපිට ඔය බොරු කරන්නේ ඕ බොරු කරන්නේ කඩක ගන්න. ඒ නිසා නෑදෑයෝ කටගන්න අනුකම්පාවෙන් අපි මේ නිවන් දරහට ගියට ඒගොල්ලෝ යන්නේ නැත්තම් ඒගොල්ලෝ දඩමීම කරගන්න එපා. අවුස්සන් දෙපා. මාන්නකාර වෙන්න එපා. මගේ වැරද්දක් මෙතන වෙලා තියෙන්නේ කියලා බොහොම යටහක් පාත්ත. මාන බලවේග වශයෙන් නෙවෙයි මම කරන වැරදි වැඩක් කියලා කියොත් වරදින්නේ නෑ. මේකට ලේසිම ක්‍රමය තමයි ඇඟෙන්න කරන්නේ. අදින්න කරන්නේ. කල්යාණ මිත්‍රයන් අතර අපි කියනවා නේ මම භාවනා කරනවා කියලා කිව්වට සාමාන්‍ය ලෝකේ ඉන්නකොට දැනෙන්නේ නැතු හිට බව කාටවත් ප්‍රශ්නයක් නැහැ. පොත නැත්තම් මේක සෑහෙන චැලෙන්ජ් එකක් ලෝකෙට. කෙනෙක් මේ කාම භෝගයට මෙච්චර දීක මිනිසෙක් මේ අභිනිෂ්ක්‍රමය කරන්න හදනවා කියන්නේ. ඒ නිසා මේ මේ ප්‍රශ්නේ දෙච්චර මට උත්තර දෙන්න දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ දැනෙන්නේ නැතු වෙන්න කරන්න. ඒක කුඩු ගහන කට්ටිය කරන්නේ. අම්මාවත් දන්නේ නැහැ අම්මගේ මාළේ හොරකම් කරනවා අම්මලා. මේක ඊට වැඩිය බරපතල අධ්‍යයනය. මේක අහු වුණාට පස්සේ මොනම තාලෙමත් අතාරින්න බෑ. ඒකයි බුදුරජාණන්සේ දන්නවා මේක හරි පාරට වැටුනොත් මේ මනුස්සයා ක්‍රමතාවදී හොයනවා යන උදාහරණයක් මට උත්තර නැහැ. තමන්ගේ උපක්‍රම හොයාගන්න. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක භාවනා නොකරන අයගේ රෝගීතර පෞද්ගලික ප්‍රශ්නයක් හෝ මාර බලවේගයක් කියන්නේ එතකොට අර විභව තණ්හාව එන්න පටන් ගන්නවා. ඒක හරි ඇන්ටගනිසම් එකක් කියනවා. ඒ වෙනුවට ඒක අඳුරන්නේ මේ මගේ ක්‍රම වේදේ වැඩි මං ආපහු රොකට් එක එනකොට කෙලින්ම වදින්න හැදිලා තියෙන එකයි ශක්තිය. කාණට බැස්වා නම් ප්‍රශ්නේ නෑ. හැබැයි මම හිතන්නේ විනාඩි 15කින් දාච්ච මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම මේ කිව්වේ. වැඩේ වෙන්නේ නම් ඔන්න ඔය විදිහට මූලධර්මමයම ප්‍රශ්න තියෙනවා. මට අනුකම්පාවෙන් මට ප්‍රශ්නයක් ඇති මගේ භවනා බාධාවක් කියා හිතන කරුණට පිළිතුරක් දෙන්න ඉල්ලා සිටිනවා. බුද්දස් බුද්ධානුස්මෘතිය. හා මෛත්‍රී භාවනා කරන විට මට සමාධියකට පැමිණෙනවා කියා මට හිතෙනවා. ආස්වාද ප්‍රසආසයේ ඊටසලු කාලයක් නිඳ යනවා කියා මට හිතෙන්නේ කිසිම හැඟීමක් නැතුව යනවා. මේ තියෙන තොරතුරු වලින් මම හිතන්නේ පැහැදිලි වෙනවයි කියලා. ආනාපාන සති භාවනාවේදී ඒක මම හිතන ප්‍රශ්න නඩුපිකත් හොඳයි කියලා. ආනාපාන සති භාවනාවේ මුලින් පේන්නේ ගොරෝසු ආස්වාද ප්‍රසවාස දීගම් වාස සන්තෝ දීගම් පස්ස සන්තෝ කියන ගොරෝසු එක. ශබ්ද විදිනේ වේදනා හිතෙන්නේ නැත්නම් මේක රස්සම් වාස සන්තෝ බවට කිටි වෙනවා. කෙටි වෙනකොට ඒකේ තියෙන ඉම්පැක්ට් එක ඒ කියන්නේ හැපීම දැනීම එන්නේ අඩු වෙනවා. අඩු වෙනකොට ලස්සන වෙනසක් වෙනවා. හොඳට ගොරෝසු තියෙනකොට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ දකින්න පුළුවන්. නැත්තම් කියනවා ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ පේනවා. සිව් වෙන්න වෙන්න දෙකේම පොදු ලක්ෂණ විතරක් පේනවා. එතකොට දෙක වෙන් කරගන්න බැහැ. මේක අපේ හිත කියවන්නේ නොපෙනී යාමක් විදියට. මේ නිදර්ශන ඕන තරම් දෙන්න පුළුවන්. දෙකම වෙනස් තියෙන තාක්කල් අපිට දෙක වෙන්කොට හඳුනා ගැනීම පරිච්ඡේද කෘත්‍යය ඩිලිමිටේෂන් කියන එක තියෙනවා. දෙක සම වුණාට පස්සේ ඩෙන්ටිටි එක නැති වෙනවා. ඩෙන්ටිටි නැති වුණාට පස්සේ අපි මෙමරි එකට යන්නේ නැහැ. ඊට පස්සේ අපිට වෙන්නේ ආනපාන නැති වෙනවා කියන්නේ. ඒ නිසා කියනවා ආනපාන නැති වෙගෙන යන එක හොඳයි. හොඳට බලන්න. බලනකොට මොකද වෙන්නේ? ආස්වාසේ සහ ප්‍රස්වාසේ ඉන්ට්‍රින්සික් personal characteristic වෙනකොට දෙකටම පොදු vibration එකක්, කම්පනයක්, සංචලනයක් ඉතුරු වෙනවා. ඉතුරු වෙනවත් එක්කම ප්‍රත්‍ය වෙලා ගියේ නැත්තම් ලෑස්තිලා ගියේ නැත්තම් හිත කියන දැන් උක පේන්නේ නැහැ නේද ඕක බලන්න වැඩ නැහැ නේද දැන් නැහැ නේ එක්ක හිත නින්දට වැටෙනවා එක්ක තර්ක කරනවා ඒ තමයි එක්ස්ට්‍රීම්ස් දෙක ඉතින් මේකෙදී කියනවා පළවෙනි එක තමයි මගේ භාවනාව භාවනාවට මේක බාධාවක් කියලා සැක උපදින entertaining doubts ඒ කියන්නේ අධිවේගයට ගිහිල්ලා හිට. එහෙම නැත්නම් සීතලට වෙලා නින්දට වැටෙනවා. මේ දෙකට නැති පැත්තකින් එක්කෙනෙක්වත් නැහැ ලෝකේ. ඔය දෙක එකට කවුරු හරි වැඩ. ඒක හොඳ ප්‍රොග්‍රෙසිව් සයින් එකක්. මේ හරියට කියවන්න. රිපෝට් කෙරුවොත් ටීචර්ස්ලා හරියට අල්ලනවා. ආනාපානි තුනී වේගන යනකොට මොකද මට වෙන්නේ? එක්කෝ සැක. අනේ මට ගුරුවරයෙක් නැහැ කොහොමද කරන්න කියලා ඒකම සැක වලට කියලා ආනාපානේ පාවන. එහෙම නැත්නම් නිින්ද වෙලා පාවන. දැන් ගමන කියන දෙකමයි. මොකද්ද ගමන කියන්නේ? මේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් දැකදක තිබුණු ආශ්වාස සහ ප්‍රශ්වාස දෙකම පොදු ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. සමාන ලක්ෂණ පෙන්වන්න පටන් අර ගන්නකොට විස්තරියක් වෙන බව, පරිණාමයක් වෙන බව, සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන බවත් අන්නේ සංදිස්ථානයට ඇහැ ගහගෙනම ඉඳ කියලා කොහොමද මේ පොදු පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙන්නේ? මෙන්න මෙතන තමයි පළවෙනිම හර්ඩල් එක තියෙන භාවනා ජීවිතේ. මේක දැක්කොත් පේනවා ආනාපානේ නැතුණා මැරෙන්න බෑ. මැරෙලා නෑනේ. සාදුවතන් වාචලේ කියනවා තක් කරන්නේ කියලා. ක්‍රම පහක් කියලා දෙනවා තර්ක කරා. හුස්ම නතර වෙන්නේ භවයේ පස්පොළක. මරණදී නතර වෙනවා, මෞගබේදී නතර වෙනවා, වතුරේදී නතර වෙනවා, චතුත් අධ්‍යායදී නතර වෙනවා. විරෝධ සමාපatti නතර වෙනවා. මගේ හිත කියනවා නම් දැන් හුස්ම නැහැ කියලා හිතෙන් අහන කෙනා ඔබ චතුත් අධ්‍යායනේ. ඔබ නිරෝධ සමාපatti මෞගුසේද වතුරේද මැරිලා. නැත්තම් වෙලා තියෙන මෙතන තියෙනවා පේන්නේ නැහැ. ඒක හොඳට බලන්නේ ආනපන ආයෙ පේන්න පටන් අර ගන්නවා බොහෝම සියුම්මට පවතින බව. එතකොට සැකයක් තියෙන බැරිද තියෙනවා. අන්නේ දෙක මැද කැලිබ්‍රේෂන් එක තමයි අපිට මේ ජීවිතය හම් වෙන ප්‍රායෝගික ඉතාමත්ම under the nose කෙලෙජ් මේක හරහා ගියාට පස්සේ තේරෙනවා මම මේ ටිකල කොච්චර වතාවක් භාවනා කරන නින්දර කියයි කියලා හෝ සැකපුදුණයි කියලා හෝ වැරදුණයි කියලා හිතනවාද කවදාකවත් මේ දෙක මැදින් ගිහිල්ලා නැහැ අපේ ලොකු ස්වාමීන් මේ ඔක්කොම විස්තර කරලා ඒක ලෑස්ති වෙලා ගියොත් යහපතට යන්න පුළුවන් උපදේශ ලැබිලා ගියොත් යහපතට යන්න පුළුවන් නැත්නම් හිතලා නම් යන්න බෑ ඉතින් මේ ප්‍රශ්නේ ලියවිලා තියෙන එකක් භාවනාවට බාධාවක් කියලා තර්ක කරගෙන නැත්නම් නින්දට වැටෙනවා මම කොහොමද යන්නේ යන්නේ මේ දෙක මැදින් යන්නේ නිින්ද කියලා කියන්නේ අධික සීතලක්, සැප කියලා කියන්නේ අධික රස්නියක්. නැත්නම් හිත අධික වේගයකට මේක අවවේගී මැදින් ගමන කඹේ විදින වගේ කරනවා. මේක කිසිම විශේෂ උගන්වන්නේ උගන්වන්න බෑ. මේක හරි ප්‍රැක්ටිකල් ප්‍රැග්මැටික් කරක්. හැබැයි මේ කියන්නේ නෙවෙයි. මේ ඉස්ලාම මේ ප්‍රඥප්ති ලෝකේ ඉක්මවල පරමාර්ථ ලෝකයට යන්න පුහුණු කරන තැන. ඒ නිසා මේක ලොකු ස්වාමීන් වහන්සේ ආනපාන සති එක මම යනකොට මම පොත තේරෙන්න නම් ඒක ලියලා තියෙනවා උගෝදෙනෙක් මෙච්චි වරද්දාගෙන භාවනා කරලා නැගිටිනවා ඒක හරියට ඉන්ටර්ප්‍රීට් කරගන්න බැහැ නමුත් හරියටම ලෑස්තිලා ගියොත් මේක ඉස්ලාම මතාවට ගමන්ගේ මමයා කියන්නේ කවුද ආනපාන කියන්නේ මොකද්ද දැන් සූත්‍ර පිළිකේ ආනපාන කියනකොට වෙන ආනපාන 11 පැතිකඩක් දකින්න ඕනේ කියන්නේ ගොරෝසු පැතිකඩ දකින්නත් ඕනේ සිවුම් පැත්ත දකින්නත් ඕනේ. සිවුම් පැත්ත දකින්න මේක හරයන්න ඕනේ. අභ්‍යන්තර පැත්ත දකින්න ඕනේ බාහිර පැත්ත දකින්න ඕනේ. ප්‍රිය පැත්ත දකින්න ඕනේ අප්‍රිය පැත්ත දකින්න ඕනේ. ළඟ පැත්ත දකින්න ඕනේ දුර පැත්ත දකින්න ඕනේ. අතීත අනාගත වර්තමාන කියන තුන දකින්න. අන්නේ පැතිකඩ කීපයයි අපි සුබ වශයෙන් බාරගන්නේ අන්තිම අසුබ වශයෙන් පැත්තකට දාන. ඒ තාකලත් කාදාකත් ආනපනේ දකින්න වෙන්නේ. සියලු සිය. ඒ සියලු සිය දකින්න ලැස්තිලා යන්න. යනකොට හම් වෙන බිල්ලෝ දෙන්න තමයි එක නිසා කිය අනිත් එක නින්ද. මේ දෙකම තමයි කරන්නේ. ඒකෙන් තමයි මම කියනවා මේ ධර්ම සාකච්ඡා සුදුසු ප්‍රශ්නයක් කියලා. අන්නේක හොඳ ප්‍රකාශයක්. ඒකට දෙන උපමාවක් මෙහෙම අටුවාචාර්ය වහන්සේ ගොපල්ලේ ගෝයන් කපපු යායකට හරක් අරගෙන යනවා. ඉගේ ගියාට පස්සේ ගෝයම නැති නිසා හරකුන්ට ඕන තරම් කන්න දෙනවා. උන්ට උන්න වනාන්තට යන්න පුළුවන්. වනාන්ත කියන එක දන්නවද? මොකද වනාන්ත කියන්නේ? කැලේ. දෙපැත්තේ තියෙන කැලේ. මැද තියෙන යාය කන්නත් පුළුවන්. නමුත් හරක් හරි කැමති මත්දාහන වෙනකොට කැලේට දින්නන්න. මොකද අවුවටත් වෙන්නේ පිටරත් වෙන්නේ. ඒ නිසා ගොපල්ලා මොකද කරන්නේ? අර සාමාන්‍ය යෝග කුගුරියයි කොහොමද පැලක් තියෙනවා ගහක් තියෙනවා උග ගහගෙන ඉල කුට්ටයක් ගහන උ නිකන් ඉන්න. උ දන්නවා හරකොණ්ඩ ඕනේ හරක් කරගන්න කියලා. මත්දානේම හොයන්න ගියොත් එක හරකෙක් හොයන්න බැරි. ඉතින් නන්නත්තර කරනවා. හැබැයි ගෝපල්ල එකක් ගන්නවා. ඔය සේරම කාලා කාලා හැංගාට වතුර දිබා වෙච්චාම වතුරකට ගාවට එනවා. ඒ අවුපසගරේ මිනිහා ගිහලා වතුරකට ගාවට හිටපුවාම අර සේරම එනවා. හැබැයි මිනිහා වතුරකට ගාවට යනකොට හරක් නැහැ. හැබැයි දන්නවා එනවයි කියලා. අන්නේ අවබස්සාගරේ වතුරකට දාගෙන ගිහින් බලන්න ගොපල්ලෙක් වගේ. තව කිසි මේගොල්ලෝ මෙතෙන්ට එයි කියලා බලාගෙන හිටියොත් ආනපනේ අහු වෙනවා ඉතින්. හැබැයි අර කිරුණ ටිරේ සියුම් මට්ටමකින් අහු වෙනවා. ඒ අර ලෑස්ති නින්දා. ඒකට සැකේකුත් නැහැ නින්දක් නැහැ. මෙතන තමයි පිරිසුදු අපේ ළඟ තියෙන්නේ. අපි මෙතෙක් කල නොකරපු උත්සාහය අපි මෙතෙක් කල උත්සාහ කරපු නැති ඔප්ෂන් එක මෙතන තියෙනවා. මේකට කියන්නේ හිත ලීන වෙලා ආනාපාන හැංගිලා ඉතින් නැතිලා නෙමෙයි. බලන්න හිතුවට අපෝවේ. ආවට පස්සේ ආයතන කොහෙදම කරනවා. ටික වෙලාවකින් නැති වෙනවා. අටුවිදි ඉක්මන නැති වෙනවා. ඊටසේ ආයෙ නැති වෙනවා. ඒ මත වෙන්නේ ඉස්සෙල්ලා මත උනට දෙසි උඹට. සහාය නැති වෙනවා. ඒ ආයෙ නැති වෙනවා. ඕක නිකන් ලස්සන ග්‍රාෆ් එකක් කියන්නේ ලොකු උච්චාවච භාවක ඉඳලා කිපි කිපි කියලා අන්තිම ප්ලැටෝ වෙලා. ඒ හැම වාරයකින්ම ඉස්සරහට දැක්කම දෙක තුන හතර හරිය ලේසි ඩයිජස්ට් කරගන්න. පළවෙනි කොන්ද ලෑස්තිලා ගියොත් තේනවා මේ ලොක්කොට හෙල්ලෙන එක ඊට පස්සේ පොඩ්ඩ හෙල්ලෙන්නේ ප්ලැටෝ වෙලා යනවා. අන්න එදාට තේනවා ලෝකේ වැඩ කරන්නේ න්‍යාය ධර්මයක කියලා. මේක මගේ ආනාපානවත් මගේ දැනුවත් නෙවෙයි. මේ න්‍යාය ධර්ම පළවෙනි එකම ඉහළ පහළ යනකොට සැකපදෙකුත් නින්දට වැටුනොත් ඊගාටන වේව් ලෙන්ත් එක දක්වන්න වෙන්නේ. මේක යන්නේ එකම ක්ලාස් එක ඕනම කෙනෙකුගේ කයයි. එකක් දැක්කොත් ඊට පස්සේ දන්නව නෑ කියවට නැති කරන්න එපා. බලාගෙන. අන්නේ වෙලාවෙම ශ්‍රද්ධාව තියනවාද කියලා අපිට තේරෙන්නේ. වීර්යය තියනවාද කියලා තේරෙන්නේ. සතිය තියනවාද කියලා තේරෙන්නේ. මොකද කියලා දෙයක් කියන බලන් ඉන්නවා නම් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. නැති දෙයක් තිබිලා නැති වෙච්ච දෙයක් දිහා බලාගෙන ඉන්න නැවතේ කියලා. ආන්න එතන කියනවා ආධ්‍යාත්මයක්. අපි මෙතෙක් කල් නොකරපු පරීක්ෂණයක්. ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. අහලා තියෙන්න ඕනේ. එකක් දෙකක් කරලා හරි ගිහිලා තියෙනවා. ඊට පස්සේ නම් මේ දැනුම කවදාකවත් යාගේ මනසෙන් මකන්න බෑ. නැති වුණා නෙවෙයි මෙතන හැංගුණා. බලහන් ඉන්න පැත්තේ මේක හරියටම මේ CID ඔෆිස් එකේ වැඩක් තියෙනවා. ප්‍රහසුතු බලන කෙනෙක්ගේ වැඩ පිළිවෙලක් මිනිස්සේ කරකවක් කරා එයා එතනින්ම තීන්දුවක් ගන්නෑ නැවතත් කෙරෙන්න ගන්නවා. නැවතත් කෙරෙන කරන හැම වෙලාවෙම 아무තු දෘෂ්ටි කෝණයක් ගන්නවා කාටවත් පේන්නේ නැහැ. යුනිෆෝම් දාන්නේ නැහැ. බලාගෙන ඉඳලා දෙක තුන වෙනකොට අල්ලගොත් ඇති කතා කරන සරෙන්ඩ වෙන්න. ඉතින් පළවෙනි චක්‍රයේදී අල්ලන්න එපා. දෙක තුන හතර යන්න වෙන්නේ. ගියාට පස්සේ තේන බුදුහාමුදුරු කියපු දෙක ඉස්පිල්ල පාපිල්ලකට වෙනස් වෙලා නැහැ ධර්මයේ සජීවීව කියන. නමුත් අපි සැක උපදවගත්තොත් නින්දට වැටුණොත් බුදුහාමුදුරුවෝ කරා. මේවා එකක්වත් පිටකේ. නැදෙනු ආචාර්ය මතවල. උසෝරු කියලා දෙනවා මේමයි කියලා. ඒක නිසා තනියෙන් භාවනා කරන්න හදන කට්ටිය සමහරුන්ට අහු වෙනවා මේක. වාක්ලාට කියපු දෙයක් නෑ නැතු යොත් එහෙම තීන රතන මේක තන කරගෙන කරකයි කරගෙන. කොල් පූල් එකට අහුවෙනවා. හරියට මෙතන අල්ලනවා කියවට පස්සේ මේක නෙමෙයි මේක වැදගත් නෑ නමුත් මේ ආරම්භයේදී හම්බෙන හොඳම ට්‍රේනින් එකක් මේක දහස්වර චෙක් කරනවා ඊට පස්සේ කායන වසනාදී එක තැනක චෙක් වෙනවා කාය සංස්කාර වල වචී සංස්කාර තව තැනක චෙක් වෙනවා ද්විතිය ධ්‍යාන වල ඉහළ යනකොට චිත්ත සංස්කාර වල තව තැනක චෙක් වෙනවා වේදනා සංඥා දෙකේදී තුන් රිෆයින්මන්ට් එක අරගෙන අරගෙන අරගෙන අරගෙන යනවා හැබැයි අමාරුම දේ තමයි මේ පළවෙනි සැරේම අපි ඒකට හිත ඈත් කරන ගිහින් මේක හරහා යන්නේ. ඒකයි කියන්නේ ප්‍රශ්න ලයිට් එක. නමුත් එනේන සෑම තැනකදීම ගැඹුරකට යනවා. හිතුවට වැඩිය අපි දන්නේ නැති ගැඹුරකට යනවා. පළවෙනි සැරේට උනාට වැඩිය දෙවෙනි සැරේ දැක්කොත් තුන්වෙනි සැරේ දැක්කොත් හතරවෙනි සැරේ දැක්කොත් ඒ සෑම තැනකදීම ආපහු මතුවෙනකොට ටිකක් අඩු වේගෙන් මතුවෙන්නේ. ආයෙත් තුනම ගැඹුරු කරනවා. ආයෙ ටිකක් වෙනවා. ආයෙ අඩු. ආයෙ ටිකක් වෙනවා. ආයෙ අඩු වෙනවා. නිකන් සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම සර්පෙකුට ගහලා ගහලා මැරෙන්න යන වෙලාවදී බලන්න. ඌ වෙලාවක් ඉන මරුණාවා. ආයෙ ටිකක් නැගී. නැරුණ ආයෙ ගන්න. ආයෙ මරුණා. ආයෙ ටික වෙලා ගියාම ආයෙ පණ. එන්නේ එන්නේ ටික ටික පණ ටිකයි. මැරෙන්න කියලා. ඕම් ගිහලා හත්තට වෙරෙන් තමයි සතා මැරෙන්නේ. ඒ වගේ තමයි ආනාපානෙ මැරලා යනවා වගේ. ඉතාලම සිමනේ ඒ නිසා පළවෙනි සැරේටම සතා මැරමයි කියලා හිතලා කියලා වටින් අල්ලලා පුච්චන්න අතර ගත්තොත් අන්තිමම විසයි කියන කතාව. පණ අදින වෙලාවේදී සතාගේ අන්තිම විසයි. ඒ නිසා මේ ආනාපාන පණ අදින වෙලාවේදී සුනුරු කරන් යන්න එපා. මරණ ගන්නේ නිකටි. මේ මැරිලා නෑ. තව දිගට යන්න. ආනාපාන මරණ කියන කතාවෙන් ගන්න එපා. අපෝ පණේනවා කියන කතාව ගන්නවා. ඒකේ සුබවාදී පැත්තක්. මේ මෙව මට හරි පුදුමයි මේ කවුගේ පහව අවුරුදු 20 30 ඇතුළත මේ ඔක්කොම තොරතුරු දැන් ඇවිල්ලා තියෙනවා මේ මොකද කියන්නේ? හැංගිලා තිබුණේම මතුවේ. ඒකයි අපි වාසනාවන්ත. අපිට මේක එක්ස්පෙරිමන්ට් කර කර බලද්දී හරියට වරද්දලා නැහැ ප්‍රශ්නයක් නැහැ. කොච්චර වැරද්දවත් එකක් හරි කියවම අර හේම ඉවරයි. හරි සතුටක් මත වෙනවා. මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2500 ඉස්සර කියපු දේවල් නෙමෙයි. කරලා බලනකොට අද්භූත ප්‍රත්‍යක්ෂයි. අනපන විතරක් නෙවෙයි ඕනම කර්මත්තාන කිච්චක. ඉතින් මේ තුනම මිතුරු කරන මොකද දැන් කතා කරලා වැඩි. මේ තියෙන ගොඩක් ඒ මූලධර්මගේ ප්‍රශ්න නිසා අපි මේ ටික උත්තර දුන්න ගමනට ගාමු අර ටික අපි හිතට තියාගන්නමු. කෙසේ නමුත් පිළිස සහභාගීත්වය මැදි කෙලස් නම කියන දේ අහගෙන ඉන්න විතරයි කරන්නේ. ඈ? ඒකට මට අහගෙන ඉන්නකොට මට විවේක වෙනවා. අනිත් එක ඒකට ඕගොල්ලන්ගේ කටහඬවල ඉඳලා ආපුවාම නිකන් මේ කියන්නේ පවුලේ ප්‍රශ්නයක් පවුලේ ගැතියක් වෙනවා. මම මේ බණ කියලා අයියන්ද ඒක කියන්නේ අපි මහවුරම ගෙන්නන්න ඕනේ ඊගාව දවසේ අපිට බෑ බණ කියන්නේ. එහෙනම් ඇක්චුලිම භාවනා කරන අය කියන වචන එනකොට කාටත් තේරෙන එක කලහක්ක් කියන්නේ. භාවනා කරන කටි ඊර්ෂ්‍යාවෙන් නරකයි. තමන්ගේ දේවල් එළියට දානවා. නැත්තම් ආණ්ඩිය වගේ කවුරු හරි දැම්බෙන මොහොතේ මේ හොක්කන් කඩවිල ඉන්න කියලා කවුරු හරි ළමන් නැතයි කියලා කරගෙන ඉන්නවා. එහෙම කරන්නේ. ධර්ම සාකච්ඡාවලදී පුළුවන් තරම් වැරදුනට කරන්නේ. සංකල්ප දාන්න මට මාන වෙන්න වෙන්නේ මම ධර්ම සාකච්ඡාවක් කරන්නේ. නිල්ල හැමදාම හැන්දාවට අපි කරන්නේ අතහමාරට විතර සෝයා කෝපයක් හදා ගන්නවා. මැද ලම්ටයිමක් කියලා ගන්නවා. කට්ටිය මෙතන අපි ධර්ම සාකච්ඡා කියන කයිවාරු කියලා කියන්නේ. පිටතයි මම නම් විතරයි සුද්ධ වෙලා ලංකාවේ මිනිස්සු 79 79 80 විතර. ඉතින් එක එකන එක එකන කියනවා වෙච්ච දේවල් එක්කෙනෙක්වත් එක්ස්පර්ට් ළඟ. හරි තියෙන අපි ඔක්කොම ভাইබ්‍රේෂන් එකයි කරන්නේ. ඔක්කොම හොයන්නේ එකදී. පුදුම අර පෞලිකත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ මහා ලොකු කට්ටිය කවුරක්වත් නැහැ. පුළු පුළුම එකතු වෙලා හදාන හදාන යන එකයි කරන්නේ. ඒක තමයි මේ වගේ තැන්වල වෙන්නේ. මේ වගේ හැදෙන්න ඕනේ ගෲප්ස් හැදෙන්න. එක එක කරා එක එකකට උදව් කරන යනවා මිසක් හැමදාම පිටරටින් ආවෝ ගෙන්නන්න ගත්තොත් මල විකාරයක්. වෙන්නේ ඒක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න හොඳ නැහැ. ඒක අන්ධ පරම්පරාව වෙනවනේ නිත්‍ය දෘෂ්ටි කරන්නේ. අපිට ඒම් එකක් තියෙනවා මෙයා පරිවර්තනය කරන්න මෙයා දියුණු කරන්න මොකක්වත් අපිට නැහැ. අපිට තියෙන්නේ එකිනෙකන මේ කියන්නේ අඤ්ඤපඤ්ඤ උත්හාපණය වෙන අඤ්ඤපඤ්ඤ වචනය. එකිනෙකා එකිනෙකා නැගී හිටවනවා. එකිනෙකා එකිනෙකාට ගන්න දේ කියලා දෙනවා. එක එක්කත් ගුරෙක් නැහැ. සබ්බක්මචාර. සමව භ්‍රමචාරී හැසිරෙන අය. එනිසා ලෝකේ කියලා කියන ඔබ ධර්ම සාකච්ඡා ගැන ගුණ කියන අය ලෝකේ මුළු ශරීරෙම ව්‍යායාම වෙන ව්‍යායාම තුනයි තියෙන්නේ. දෙකයි. එකක් තමයි ගොල් ගන්න එක. තුනක් තියෙනවා. අනිත් එක අශ්‍රය වදින එක තුන පීන්නේ. ඒ විදිහේ ඇඟේ හැම මසලක්ම වැඩ කරනවා. ධර්ම සාකච්ඡාවල හතර වෙන්නේ. ඒ තරම්ම පාර්ටිසිපේෂන් එකක් කරනවා ධර්ම සාකච්ඡාවේ හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. ඒකයි ධර්ම සාකච්ඡාවේ හැමදේම අවශ්‍යසදේ. ඒක <coughs> සාමාන්‍ය මේ අමාවක පොයේ දවසේ සර්වඥා සින්න කාලේ පොය කරන්න සංඝයා පිටින් ආවට පස්සේ මුළු රැම යන්නේ ඒ ඒ පළාත්වල කරන දේවල් එක එක සාකච්ඡා කරගෙන. හොඳම හරි පහුවෙන් උදේ හර්වචන රිපෝට් කරපුවා අනුමත කරා. නිසා ධර්ම සාකච්ඡා කියන්නේ හරිම ඩයිනමික් එකක්. නිසා ඒකදී මම දන්නවා එයා දන්නේ කියන සංකල්පය ගත්තොත් කාදා ධර්ම සාකච්ඡා කරනවා. අපි ඔක්කොම දැන දැන ප්‍රමාණය එකට ආඩියෝ වෙන්නවා. ආඩියෝ වෙන කතාව දන්නවා. ඈ තමන්ගේ මල්ලේ දාන්නේ හරි කම්පැනි එකෙන් බොන්න බලන්න. එහෙම බෑ. ඔක්කොම නේද? ඈ? ආයෙත් නෑ කරන්නේ. අන්න. අර අන්තිමට කතා කරපු ප්‍රශ්නේ ආනාපානී නොපෙනියාමද පස්සම්බනේ පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳ වීම. ඇත්තටම සංසිඳ වීම එක සැරේ වෙන්නේ. අර කිව්වාගේ එක සැරේ කරනවා ආයෙ ඉවරයි කියලා හිතුණු ඉවරයි තමයි. නමුත් ටික වෙලාවකින් ආයෙමත් වෙනවා. දැන් ඉගාසරි මතුනොත් ආ දැන් හරි ගියයි කියලා හිතුවට ආයෙසරක් ආයෙ නැති වෙනවා. ආයෙමත් වෙනවා. අන්න ඒකෙදී අපි ආර්ට් එක දැනගන්න ඕනේ කොහොමද මේ සංසිඳීම මොන්ච කරන්නේ? මොනිට කරන්නේ ඇඟිලි නොගැසීමට. ඇඟිලි ගැසීම තමයි සැක කරනවා. එහෙම නැත්නම් අතහැරගෙන තමයි නිින්ද කියන්නේ. මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේක මොනිට කරන්නේ මේක මතුවෙනවා එතකොට බලාපොරොත්තු සුන් වෙනවා ආයෙ මත වෙනවා. එතකොට බලාපොරොත්තු ඇති වෙනවා ආයෙ නැති වෙනවා ආයෙ බලාපොරොත්තු සුන් වෙනවා ආයෙ ඇති එකක්වත් පිනිස කරන්නේ. ඉහිම යන්න ගියාම පැටර්න් එකක් වෙනවා. පැටර්න් එකම වෙනකොට ස්වභාවයෙන්ම වෙන්නේ එන්නේ එන්නේ කියතක් වගේ කියතකට කටු එන්නේ තුනී වෙගෙන යනවා වගේ මේක එක දාසකයක්. ඊට පස්සේ උකට ඇට්‍රැක්ෂන් එකක් එනවා. දැන් නම් මට කොට අහුමයි කියලා. එනවා ගෙනින ඇතුළටම ගෙනෙන්නේ කාය මේ කායානුපස්සනාවේ පස්සම්බනේ කායවත් පස්සම්බයන් කාය සංඛාරම් කියන්නේ ඒක හැබැයි පස්සම්බනේ කිරීමක් කරන්නේ කෙරෙන දේ මොනිට කරනවා ඒ නිසා පටන් ගන්නකොට භාවනා කරන්නේ කියලා පහු වෙනකොට කෙරෙන භාවනා බලන්නේ විතරයි කරන්නේ කරන තාකල් අන කෙරෙන්නේ කියලා බලන එක තමයි විපස්සනා කියන ලස්සන මාර්ගය මුලින් අපි ඒක සෙට් කරනවා මැෂින් එක දුවන්න හරිනවා එමේට කාම් ඩවුන් වෙගෙන යනකොට බලාගෙන ඉන්න ඇති උනත් බලාගෙන නැතිවත් බලාගෙන ඉන්නකොට යා සම්පූර්ණ රංගනේ පෙන්වන්න පටන් එතකොට හරි ඒ කියන්නේ අපිට නිකන් අපි යුනිවර්සල් කොන්ෂස්නස් එකට සම්බන්ධ වුණා වගේ තියෙනවා මේ විශ්ව දැනුමකටයි අපි මේ ප්ලග් කරගත්තේ කියලා. ආයේ මොන විශේෂණයක් ආවත් මොන සපක් ආවත් ෆේස් වැලියුකට නටන්නේ. දැන් බලන්න ඊගාවට මේ මේ වේගෙක කොහොමද යන්නේ? එතකොට කොයි එකෙත් එකක්. ආනාපානෙත් එකයි ඕන දෙකේ. හරි මේ මම දැන් කියන්නේ මේ අනුකම්පා කටයුත්තෙක් මෛත්‍රී කටයුත්තෙක් ඉන්නවා නම් දෙන්න තියෙන දෑවැද්ද මොකක්ද? ඒකම තමන්න තමන් අනුකම්පා කරනවා නම් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ආයෙත් පස්සේ තුටි කර. මේක හරි අමාරුයි. ආය සංකාරයේ සම්මනේ පස්සේ චිත්ත සංකාරක සංකේත නැත්නම් වේදනා සංනාව නදනියාම ඔව් නදනියාමක් වුණාට ඒකේ ප්‍රින්සිපල් එක අහුවෙන්නේ නැහැ. තාම තියරිටික ඒ ප්‍රැක්ටිකල් වෙනවා. එක්ස්පෙක්ට් කරන්නත් බෑ මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. ඊට පස්සේ ඊගාව ලේයර් එක කරනවා. සාමාන්‍ය සීල සමාධි ප්‍රත්‍ය ලේයර් එකනේ යන්නේ. නමුත් ආනාපාන සතිය වෙනවා සමාධි ශික්ෂාව කතා කරන්නේ නැහැ. සමාධි ශික්ෂාව it is understood ඊගාට වෙනන්නේ චිත්ත සංකාර. චිත්ත සංකාර කියන්නේ ආශ්‍රව ප්‍රසාරනේ සංඥා වේදනා දෙන්නේ. ඊට පස්සේ පෙන්නනවා tire ගලවලා කාය සංස්කාර tire එහා පැත්තේ සංඥා වේදනා වැඩ කරන. ඒක සම්පූර්ණ මනෝලෝකයක්. ඒක තමයි චිත් මනෝරුපංග වලම මනෝසෙට්ටමනෝමය මන ඒ ඔක්කොම තියෙන්නේ කාය සංස්කාර tire ඇතුළට ගියාට පස්සේ. මේ පිටේ ඉඳගෙන අරක අවබෝධ කරගන්න හදනවා කියන්නේ එකට පැත්තට වැඩක් නෙවෙයි. අන්තික එතනින් යහට ගියාට පස්සේ කර දෙන්නක් තියෙනවා. ඉබේ කෙරෙන්න පටන් ගන්නවා. අපිට තියෙන අනන් නැතුව අවුල් කරන්නේ නැතුව අනුන්ගේ දෙයක් වගේ නිකන් මොනිටර් කරන එක විතරයි කරන්නේ. මේක පැටර්න් එකක් තියෙනවා. එහෙනම් අපි අදත් පැයක් කොටයි. අපිට බලාපොරොත්තු වෙනවා මේ කරන ප්‍රතිපත්ති පිළිමේ සීල සමාධි ප්‍රඥා වශයෙන් යම් කුසල කර්මයක් අපි රැස් කෙරුවා නම් ඒ කුසල කර්මේ අපිට මෙතෙන්ට එන්න මේදියක් ලබා දෙන්න මේ ගොඩනැගිලි ව්‍යාපාරකින් යම් සංවිධානය කරපු සෑම සීල දිනාකම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. පියනැත්තු වගේම නොපියනැත්තුත් 100 අපිට ආරාධනා ආදාර කරන්න ඕනේ නැත්නම් මම හිතන්නේ තුන්වෙනි දවස් දක්වා මේ යනකම් කිසි බාධාවක් කරදරයක් නැතුව මේක යන්නේ පැහැදිලිවම සායන්ජාගේ අනුග්‍රහය නිසා ඉතින් පුංචි කරලා හරගන්න තරකයි. නිසා අපි ආරාධනා කරනවා අපේ මේ උදාාර කුසල් භාගය අරගෙන අපිට මේ වැඩ දිගටම මේ විදිහට කරගෙන යන්න අනුග්‍රහය දක්වත්තා තම තමෝ නිවන් මාර්ගයේ බාධා ගන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි තනුවැටි දෙමාපියෝ ගුරුවරු එවන අපේ ඥාති පිරිස් මේ මොහොතේ කියන හරි සතුටු වෙයි. අනේ මේ වගේ ධර්ම සභාවක මේ වගේ මේ මදාර්ව මණ්ඩලයක හිටියත් මදයි කියලා. නමුත් ඒක නැති වුණාට අපි ආරාධනා කරමු ඉන්නා තරකින් මේක දකිත්වා මේක හිතේ දත්වා හිතේ දලා සාදු කියලා කියන මොලන් වෙත්තා කියලා හිතන කරමු. අපි අවිත් මේ নানা ආකාරයෙන් රස කර ගන්නවද කුසල් කිසිසේත්ම භව සම්පatti කාම සම්පatti සඳහා නෙවෙයි සියලු භව සම්පත්‍ති කාම සම්පත්‍තිත් ලැබලා ඒවා උදීම හෙළන කුණු කළ පිටක්සේ වැත්තක දාලා උද්ධානුතුමන් වහන්සේලා විසින් සපයි සාන්තයි සුන්දරයි ප්‍රවාහ දේශනා කරන දේ සාන්ත සුන්දර නිවනම මේ ජීවිතයේදී මේ සබවත සාධනීය තුනට සාක්ෂාත් කරගන්න මේ පිටන් මේ පිටක සීවාදනා වේවා කියලා වේ. ඒක මේ අදහසින් අපි ඊතාවගත ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ වැඩ පිළිවෙල සමාප්ත කරන්න බලාපොරොත්තු ittavatacammේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු ittavatacammේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු අහකාදත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තනනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තනනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතාවතු ඥාතියෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතාවතු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමු හෝතු යාව නිපාතපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමු සතං හෝතු යාව නිපාතපත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ